අපිට සහෝදරයෙක් නැහැ. අපිට ඉස්සරදාදී පස්සේ මන්ත්‍රීවරු 44යි. තව අපිට එකතුන මන්ත්‍රීවරු 20ක් විතර ඉන්නවා. එතකොට 64යි වෙන 70ක් විතර ඉන්නවා අපිට. පිට රහස් අධ්‍යයනයක් වේවා විශ්වාස භාගයක් වේවා අපි තාම දන්නේ අපිට දිනකට ගොඩක් අපි හිතනවා අපිට ශ්‍රී ලංකා ගහන පස්සේ මෛත්‍රී පාර්ලිමේ කොටසක් අපිට සාහිත්‍ය දේශී. අපි හිතනවා අපිට ඒ අවස්ථාව කරන්න පුළුවන්. කොහොමද තවත් කියන්නේ නැති වර්ගයක් මාසෙ අන්තිම වෙනකොට පාදකෙන්තු විශ්වලා මේ මාසෙ ජූලි මාසෙ මුල වෙනකොට පහන කියන්න කියනවා. ඉවරන කපුළු පස් කරලා හැමතැනම අපි දෙලිම කරලා ඉතින් ඒවා කරන්නේ දෙන්න.